ච භික්ඛවේ භික්ඛු සංසං වාච්ඡත්තං විචිත්තං අත්ති මේ අධ්‍යත්තං විචිත්තාති පජානාති අතන්තං වා අධ්‍යත්තං විචිත්තං මත්ති මේ අධ්‍යත්තං විචිත්තං විපජානාති යථාච අනුප්පන්නාය විචිකිච්ඡාය උපාදෝ හෝති තං පජානාති ප්‍රකාශතු මන්නාය විචිකිච්ඡාය අයිනෝ හෝති කානික පජානාති යක්ඛාච පහීනාය විචිකිච්ඡාය ආයතින් අනුපාදෝ හෝති පංච පජානාති අපි අපි කිය අපි මේ වෙනකොට 36ක් 37ක් ගත වෙලා තියෙනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ දිගේ අපි අද මේ ගත කරන්නේ සතර සතිපට්ඨානයන්දී ධම්මානුපස්සනාවේ ඒ විනෝත් පළවෙනිම සංග්‍රහ වෙන්නා වූ නීවරණ පබ්බේ අවසාන නීවරණය නමක් වශයෙන් කියනනම් විචිකිච්ඡාල සැකය සංඛාර. ඒ විචිකිච්ඡාව කියන චෛතසිකයක් වශයෙන් මේක හඳුන්වා දීමක් කරනවා. විදාමාන්‍ය සකසංකා කියන පදයෙන් තමයි සිංහලට නගන්නේ. මේ විචිකිච්ඡාව මේ සතර සතිපට්ඨාන ආදී නැත්නම් භාවනා කරන යෝගීක සීල සමාධි ප්‍රඥා ආදී ශික්ෂා වර්ධනයේ පිළිතුරක් නෙයි ඉදින්දා ජීවිතවලත් ඇති හොඳ නරක තීන්දුවේදී ඉදිරියදී දේලා වැඩ පිළිවෙල වල ප්‍රගතිය විනිශ්චය කිරීමේදී සම්පූර්ණ බලපාන ධර්මයක් වාටපත් වෙලා තියෙනවා. ඒ මහා සුපින ජාතක ආදිවාදී ජාතකවල බලනකොට මේ බුද්ධ ශාසනයේ විරිහීමේ නැත්නම් මිනිස්යාගේ විරිහීමේ එහෙම නැත්නම් මිනිස්යාගේ පරිණාමයේ දුර්වල වීමේ, වල්මත් වීමේ ප්‍රධානම ලක්ෂණ වශයෙන් පෙන්වන්නේ සැකය එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය දුර වෙනවා. සාමාන්‍ය සාසනානුකූලව සඳහන් කරනවා නම් විශ්වාසා පරමා ඥාති වශයෙන් සඳහන් කරනවා විශ්වාසයයි අපි ලබන පරම ඥාතිත්වය. අපි එකිනෙකා හඳුනා ගැනීම සඳහා ඉබේතු මුල්ම ලක්ෂණය තමයි විචිකිච්ඡාව. මේ විචිකිච්ඡාව තියෙනවා නම් ලේනායකට වඩා ඒ මේ විශ්වාසයේ තියෙනවා නම් ලේනායකට වඩා පුදුමාකාර ලැබැඳියාවක් පුදුමාකාර අදහස් මතමතාන්තර වමාරු කර ගැනීමේ පහසුවක් පුදුමාකාර විදිහේ අඩු වේලාවකින් අඩු ශක්ති ප්‍රමාණයකින් අඩු ප්‍රභාව මූලධර්ම ප්‍රමාණයකින් වැඩේ සම්පාදනය කර ගන්න පුළුවන් ගතියකු තත්ත්ව සමාදාන වීර්ය පුදුම විදිහට පහළ වෙනවා නමුත් මේ තාක්ෂණික යුමුව එව නැත්නම් මේ ඉන්ද්‍රයන් වෙනුවෙන් ඇත්තා වූ එකිනෙකනා වෙන්කොට දක්වමින් සීලවල ගතිය තමයි පවුලේ අත්ංගෙන් ගෙන්ව Taman තනියම පින වෙන ගතිය ආදී දේවල් වල වැඩි වෙන්න වැඩි වෙන්න මේ කාමනාතාව දිහාට යනකොට යනකොට සුද්ධලිකව ඉදරන් වශයෙන් හෝ තමා වශයෙන් හෝ අධ්‍යාත්ම භාවිත වශයෙන් හෝ සුද්ධලික වෙන්න වෙන්න වෙන්න මේ විශ්වාසය කියන එක ඉතර වටිනා දෙයක් නොවන බවටපත් වෙනවා. ඒ දේවල් යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් කරගන්න පුළුවන් වෙනකොට අර විද්‍යා විශ්වාසයේ පහළ බහිනකොට මොන තරම් වස්තු පරිභෝග කළා උපභෝගී දේවල් උපභෝග පරිභෝග වස්තු ගත්තා අවමදාකත් අර විශ්වාසය ලබන්න පුළුවන් වූ ඒ ඥාතිත්වය හදා බෙදා ගන්න අපි කවදාකවත් මේ සම්බන්ධ විස්තර දැන් යට කරන්න බැරි තාම තාමත් ප්‍රකටව උදිනයි දිනුනයි සම්තරකවල සිද්ධ වෙලා තියෙනවා ඒ අත්ෝ පුදුමාකාර පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා අනිත් ආයගෙන් වෙන්ව තනියම කටයුතු මේ දේ කරනකොට දිගින් දිගටම එකම රෙඩයි ඇති වෙන්නේ නැත්නම් තරුණ අසහනය කියලා එකක් ඒක මොනම තාලකින්වත් විසඳගන්නේ නැහැ. හිතනවා ඒ තරුණ අසහනයට බෙහෙත් කියේ තරුණ අසහනයට යම් යම් දේවල් දීමෙන් සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා යම් යම් දේවල් වැඩි වෙන්න වෙන්න වෙන්න ආදාන ඒක මොකද තවත් මිනිස්සෙක් පිළිබඳ විශ්වාසය නෙවෙයි තියෙන්නේ යන්ත්‍රයක් පිළිබඳව බෙහෙතක් පිළිබඳව ආදී දේවල් වෙන නිසා මේ සැක සංකා දිගින් දිගටම වැඩෙන නිසා කොච්චර ප්‍රති පරිභෝග උපභෝග වස්තු ලැබුණ කවදාක අර විශ්වාසවන්ත භාවයේ ඥාතිත්වේ නැවත ඇති කරගන්න බැරි තාලෙට අකමකා දාගෙන යනවා තුන්ව ලෝකේ රටවල් වලින් අපට මේක දැක ගන්න පුළුවන් නමුත් අත්දෝමයි කියන තරමට අපි මේ අන්ධානුකරණේ අර පරිභෝග උපභෝග වස්තු සහිත පරිසරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඉතින් අපිට ලැබෙන්නේ ඒකාන්තයෙන්ම මේ අසහනය කියන රෝගේ තමයි. ඒක නිසා මේ විචිකිච්ඡා පිළිබඳ දැන ගැනීම හිතන්න නරකයි මේ බණ භාවනා යෝගී පමණක් වෙනවයි කියලා එහෙම නැත්නම් බණ භාවනා යෝගී හිතන්න නරකයි. මේක ලෝකයේ තියෙන ඒවා දැනගන්න එක අපිට භාවනාවට බාධායි. අනිවාර්යයෙන්ම මේ දෙක සම්බන්ධයි. විශේෂයෙන්ම මේ බාහිර ලෝකයේ මේ සැකයකට බඳුන් වෙලා සැකයක ගත කරන මේ පු탁ඥය දිහා බලනකොට ආඩක්වත් අත දාලා බේරන්න පුළුවන් සත්‍යයක් අද ඇතේ. ඒ තරමටම ඒක අවුල් වෙලා, ඉඳලා වෙලා, අන්ධබන්ද වෙලා මොනම දෙයක් කරන්න ගියත් තියෙන දේ අවුල් වෙන එක තමයි වෙන්නේ. ඒ තරම්ම සැකයක් අද ලෝකෙට. ඉතින් ඒක කවදාකවත් මේ භාවනා ලෝකෙට බල නොපාරිනේ. අනිවාර්යයෙන්ම කරපාන. මොකද ඒක මුළු ලෝකේ පුරා පැතිරිච්ච එකම කම්පන ශක්තියක් ඒක. ඒ බහුතරයේ පවතින ආ වූ සැකකරන නුරුස්නා ගති එකිනෙකා කෙරෙහි අවිශ්වාස ගති ඇති වෙච්චාම ඒකේ කාන්තේම තනියම කෙනෙකුට අයින් කරගන්න බැරි තරම් විශාල දෙයක්. ඒකට භාවනා විශ්ේ කාන්තේ බලන්න. එනිසා ඒක පිළිබඳ අවබෝධ කර ගැනීම තමයි තමන්ගේ ප්‍රමාණය වෙනකන්. දුක්ඛ හේතුවක්. මේක මට කරගන්න පුළුවන් හරියක් තියෙන මට කරගන්න බැරි හරියක් තියෙනවා. ඒක පිළිබඳව දැනගන්න පුළුවන් ශක්තියක්. මෙන්න මේකයි වෙන සංගතිය. මෙන්න මේකයි වෙන සංසිද්ධිය කියලා දැනගන්න පුළුවන් ශක්තියක් තියෙන ඒක සංකල්පන සුදුහෝ භගේ කරා. ඒක නිසා විචිකිච්ඡා චෛත්‍ය පිළිබඳව හොඳ මන අවබෝධයක් තියෙනවා. මේ කතා කරනකොට මේ විචිකිච්ඡාව පිළිබඳව හිත අවුල් කරන වගේ දැනෙන්නේ. බලනකොට ඒ ගතිය ඉඳී තියෙනවා. උපමාවට කියනවනේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට විනය පොත කියලා දෙනකොට විශේෂලාම මෛතුන ධර්ම සේවනය පිළිබඳව විශාල විස්තරයක් කරනකොට ඒ වෙනද නැති විදිහට ඒ කම රාග ආදී පිළිපාල. සංගල්පේසාපත්ති කන්දේ වල්නකොට විශේෂලාම ධර්ම අහනකොට නැති නැති විදිහට ඒ කාමනා පිළිබඳ අදාරන නමුත් මේ හැදෑරීම නැතුව ඉස්සරහට විනයක් ඉස්සරහට ශික්ෂාවක් ඇති කරගන්න විනය තමයි මේ ඉගෙන ගන්නෙ. නමුත් ඒකට අවශ්‍ය කරනවා මේ විනය කඩන නැති කරන ප්‍රධාන කාමරාගය පිළිබඳ තීරණය. ඒ වාග්ම තමයි මේ විචිකිච්ඡායිතිකේ. සක සංකා පිළිබඳව කතා කරනකොට ගොඩක් සක සංකා එනවා වාගේ දැනෙනවා. නමුත් එහෙම වෙලා හෝ ඒ වගේ විහෙතක් දරලා හෝ විහෙතමක් කරලා හෝ සීලය පිළිබඳව හෝ හිර වෙලා තියෙන තැන දැන් කොතනද මේ අහුවෙලා තියෙන්නේ කියලා දැනගන්න. ඒ ධර්ම සාකච්ඡා ධර්ම දේශන සකසංකා දුරු කිරීම සඳහා සාව ප්‍රධාන මාර්ග වශයෙන් තියෙනවා. මේ සංකය ඒ සංඛාව කුකුත අපි නීවරණ ධර්මයක් වගේ. නීවරණ විචිකිච්ඡාවතේ සඳහන් කරනකොට කියන්නේ බුද්ධ ආදී අටතෙන් හි ඇති සැකේ. ඒකයි මේ තේරවාද අපේ කොටාතේ තේරුම් අරගෙන තියෙන පිළිගත් උත්තර. ඇත්තටම බුදුරජාණන් වහන්සේ සත්‍යද බුද්ධේ කාංකටි ධර්මයේ කියන එක ඔය කිනේද ඕපනයක ආදී ගුණ ඇත්තටම තියනවාද? සංඝයාගේ ඔය සුපතිපන්න ආදී ගුණ ඇත්තටම තියනවාද? ඒ වගේම සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කියන විදිහේ අනුපිළිවෙලින් යන ශික්ෂාවක් මේක ඇත්තම කියනවාද ඒ වගේම ඔය කියන විදිහේ අතීත පාරමිතා පිළිම ආදී අතීත වශයෙන් ලෝකයක් තියනවාද අනාගතයේ වශයෙන් මෙහෙම වැඩ කෙරුවොත් හොඳයි මොළ වැඩ කෙරුවොත් හොඳයි නරක වැඩ කෙරුවොත් නරකයි කියලා අනාගතය මේ වර්තමාන මොහොතේ නිවිත කරගන්න පුළුවන්ද වර්තමාන මොහොත වශයෙන් මෙහෙම ආගමනුකූල විය යුතුයි නොයුතුයි ඒ කමන්තෙම මේ හොඳ දෙයකට හොඳ දෙයක් ලැබෙනවා නරක දෙයකට නරක දෙයක් ලැබෙනවා කියන මේ ධර්ම සත්‍යයේද නැත්නම් හැදියාවක් අවශ්‍යද කයලජ්ජාවක් ඒක ඕනමද ඒ වගේන පරිසෝපා කර්මේන කර්ම වල ඇත්තද ඕනම ටික තමයි සම්ප්‍රදායන කූලව විචිකිත්තාව වෙනකොට වෙනන්නේ බුද්ධ ආදී අටබැඳි අතිසැක මේ සැකේ නැති කිරීම සඳහා විචිකිච්ඡාවේ ප්‍රතිපත්තිය සඳහා පෙන්වන්නේ විතක්ක කියලායි. විතක්කේදී කරන්නේ එක එක දේවල් පිටින් පිටින් බල බලා විශ්කරන වෙනුවට ගත්ත දේ ඉතාමත්ම විවේකීව විමසා බැලීම. විමසුම් වල විචාර බුද්ධිය. මේකට ධම්ම විචය සම්බොධ්‍යංගය කියලා බුද්ධංග ධර්ම විතර කරනකොට ගන්නා වූ ධර්මයේ පිළිබඳ විචක්ෂණ භාවය වෙනවා. විචිකිච්ඡාවේදී කියන්නේ එකින් එකට එකින් එකට පන්න පන්න එකක්වත් පිරිසිදු භාවයක් නිශ්චිත භාවයක් ගන්න නැතුව සංඛාව සංඛාව වැඩි කරමින් අරමුණු මාර්ග කරනවා. අරමුණු මාර්ග වෙනවා. ඒ මාර්ග වෙන්න තර ඉත කවදාවත් කිසිම දෙයක ගැඹුරක් කිසිම දෙයක අතුලාන්තයක් දක්වන්නේ නැහැ. පිටින් පිටින් පැනගෙන පැනගෙන යනවා බොහොම මාතු පිට. ඒක සංකාවට පස්සයි සංකාවට සැකයට ආධාර කාරකයි. ඒ වෙනුවට ගත්තා වූ අරමුණේ හිමිදීමක් වෙනවනම් උදා බැසීමක් සිදු වෙනවනම් අනිත්‍ය කනාත්මාදී බැස ගැනීමක් සිදු වෙනවා නම් එතන සංකාවට සංකාරට ලැබී සිටිනවා. එනිසා විචාර බුද්ධිය ඉලුසුන් නුවණ කියලා අපි මේක ලක්ෂණ සිංහල වචනකින් දාලා කියනවා ධම්ම විචේ සම්පෝඥංගය කියලා සෝඥංග දාහන පෙන්නනවා අන්න ඒක ඇති කෙනාට මේ සංසාරත ඉතර කියනවා ඒ නිසා යම් ප්‍රමාණික භෞතික භාවයක් අවශ්‍ය කරනවා වෙන විදිහකට නම් අර මුලින් සඳහන් කළා වගේ මේ විචිකිච්ඡා වගේ දේවල් ඉගෙන ගන්න යන එක අපිට ඕනේ නැහැ කියලා පැත්තකට දාලා පිටියට සමාවසේ උත්තරයක් හදාගන්න බැරි තත්ත්වයක්. ඒ නිසා විචිකිත්සාව වගේ දේවල් අනිවාර්යයෙන්ම මේ ගමනේදී හමු වෙනවාමයි ඒ සඳහා යම් ප්‍රමාණයකට මේක හොඳ මේක නරක මේ හොඳ මේ වඩා හොඳදී ආදි වශයෙන් කියන එක දැනගන්න තියෙනවා. මේ පින මේ පා මේ කුසලයේ මේ මේ අකුසල මේ කුසලයේ මේ අදි කුසලය මේ සීලයේ මේ අදි සීලය මේ චිත්තයේ මේ අදි චිත්ත ශික්ෂා මේ ප්‍රඥා මේ අදි ප්‍රඥා ශික්ෂා කියලා අර හොඳ නරක දෙක වෙන් කර ගැනීමත් හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීමත් කියන මේ වෙනස දුගාම සුතමිය වශයෙන් දැක්කේ. සාමාන්‍ය මේ සැකය සාමාන්‍ය මේ කප් කියන එක හැම ආගමක්ව පැතිරීමේදී මුලින්ම ඇති වෙන දෙයක්. ඒ නිසා බුද්ධ ධර්මයේ අනිකුත් සමයාන්තර අනිකුත් දර්ශන වල බලනකොට මේ සඳහා ප්‍රත්‍යන්ත වශයෙන් ඇදහිීම සහ ශ්‍රද්ධාව විතරමයි අරහතන් වහන්සේ ලෝක පහළ වෙන්නේ කියලා සෑම ආගම් කස්තුවරයෙක්ම තමන්ගේ පැත්තට හරවගන්න නිසක කරගන්න පාවිච්චි කරන එකම එකයි. සමහරවිට මේක ප්‍රතික්ෂේපයි. නාථ දේශනා කළා මේ සඳහා අවශ්‍ය කරලා තියෙන විමසුම් නොනයි මේ සඳහා අවශ්‍ය කරලා තියෙන විචාර බුද්ධියයි මේ සඳහා අවශ්‍ය කරලා තියෙන ධර්ම විචේ සම්බොධ්ජංගයයි ඒ අනුව තමයි ඒක හරිනම් යදෝම හරිනම් විමසම හරිනම් මේ විශ්වාසයේ පහළ වෙනවා. ආනි විශ්වාසයේ විමසන වල පදනම් කරගත් එකක් වෙන්නේ. තරක ඥානෙ පදනම් කරගත් එකක් වෙන්න ඕනේ කියලා සර්වඥාන්තේ විතරක් අර මේ තාක්කල් භක්තියට විශ්වාසයට දීලා තියෙන තැන අනිත් පැත්ත හරිනවා. නැත්නම් ඒකට ප්‍රධාන විකල්පයක් වශයෙන් මේ විමසන වල ඉඳලා. ඒක මේ විචාර බුද්ධියට ප්‍රධාන කරගන්න. වෙන මේකම අපිට වාදි කාලෙක වෙන විදිහට කියනවා තේරවාද ක්‍රමයට වාදි විදිහට සඳහන් කරලා තියෙනවා ලෝකේ යම් කිසි දෙයක් සාක්ෂාත් කරගන්න නැත්නම් විනිශ්චය කරගන්න සාහෘ කරගන්න ක්‍රම තුනක් තියෙනවා සද්ධීය සිද්ධා අනුමාන සිද්ධා පච්චක්ක සිද්ධා සෑම ආගමක්ම බුද්ධ ආගම ඇරෙයි භාගවත් ධර්මයක පස්වාගෙන කියන නිසා බුද්ධ ධර්මයත් හැර කියලා කිව්වොත් ඒකෙදී පටන් අරගන්නේ පස්සක්ක සිද්ධාවේ තම ප්‍රත්‍යක්ෂ කළදී ඊට පස්සේ ඒට අනුගෝමව අනුමාන සිද්ධාවෙත් වෙන ඒ අනුව සත්‍යයේ සිද්ධාව අපලතරට පිළිගන්නවා. ඒ නිසා ප්‍රතික්ෂේප වෙලා නැහැ අපේ පාඩම. නමුත් ඒක පස්සක්ක සිද්ධාවෙන් අනුමාන සිද්ධාවෙන් සත්‍යයේ සිද්ධාව පිටේ. අනිකුත් සෑම ආගමකම ඉස්සලාම තියෙන්නේ සත්‍යයේ සිද්ධාව. සද්ධාවම නැත්තම් ඒ කාන්තේම අකාරයි. යම් වෙලාවක දෙවියන් වහන්සේ පිළිබඳව කෙරුවන සදාකාලික අපාය කියලා මුලින්ම බය කරලා දීලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා යම් කිසි කෙනෙක් කියනවන ප්‍රත්‍යක්ෂයෙන් මේ ලෝකයක් විද්‍යාවක් ලබා ගන්න පුළුවන් කියලා ඒක ප්‍රධාන මාර්ග ධර්මයේ ඒකට කවදාකවත් අරුම් කන් දෙන්න බෑ. අරුම් කන් දෙනොත් ඒ උඹ සදාකාලික අපායට යනවා. ඒසයි ආගම් වලින් කරන දේ හිතට හිතන්න පුළුවන් සීමාව දක්වලා කොටු කරගන්න. පටන් ගන්නකොට සද්ධාව තියාගන්න යම් කිසි කෙනෙක් ගැන පාරදී අතරමඟ දිහම් වෙලා කිව්වොත් නෑ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා කරුණාකර මිය වහාම ප්‍රතික්‍රියා කරනවා. වහාම උගේ ගැලවෙන්න උමාර පාක්ෂිකයි. ඒ නිසා මේ ධර්මයේ අදාහ ගන්න නැත්තඳ මේ ධම්ම විචේ කියන එක විචාර බුද්ධිය කියන එක වහවා. බුදුරජාණන් වහන්සේ මේ නිසා දෙපැත්ත හරියට විස්තර කරනවා යමක් අදහන්න නම් ඒක වාක් ප්‍රත්‍යක්ෂ අධ්‍යක්ෂ වාශය කියන අනුමාන සිද්ධාවක් කියලා ඒකෙන් පස්සේ තමයි අත්‍යක්ෂ සිද්ධාව සිද්ධ වෙන්නේ. ඒ නිසා පුදුමාකාර සඳහා විශේෂයතා වූ ආකල්ප දෙක මේ විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂව දෙක දක්වන්න පුළුවන් ආගම් අතර වෙන දෙකක්. ඒක නිසා විචිකිච්ඡා කියන ධර්මතාවය සාකච්ඡා කරන්න ගන්නකොට ගැඹුරක්. ඇහින ධම්ම විචයක්, දැහැින විචාර බුද්ධියක්, විමසෝ නුවණ අවශ්‍ය බව තේරුම් ගන්න කියන්න පුළුවන්. අපි මේ සැකයේ පිළිබඳ පෞල් පදා හිටින්නේ ඇයි? ආනන්දු වැටෙන්නේ ඇයි? එහෙම නැත්නම් මේ ආගම් අතර රණ්ඩු ඇයි? භාවනා ක්‍රම අතර රණ්ඩු ඇයි? ආදි වශයෙන් මේ ලෞකික විශ්ය ගත්තොත් විචිත්‍ර කතාවක් වාසිත් ගන්නතුළු අනිදස්සනගෙන හරපාන්න පුළුවන්. ඔය දෙක මිනිස්යන්ට හුරුයි. ඒක කියන්නේ ධර්ම ආධිපතිකම කෙරේ. නමුත් මේ විචිකිච්ඡාව කොහොමද අධිශික්ෂිත අධිශීල ශික්ෂාවට අධිචිත්ත ශීල ශික්ෂාවට අධිපත්‍ය ශික්ෂාවට බලපාන කියලා කිව්වොත් ඒක මිනිස්සු හිතන දෙයක් නෙවෙයි. කල්පනා කරන දෙයක් නෙවෙයි. භාවනා කරන ලෝකේවත් අද කල්පනා කරන දෙයක් නෙවෙයි. ඒ මොකද ඒ තරමටම ඒක පිළිබඳව එකලාභයක් පිළිස්තිකම ගන්න බැරි තරමටම මේක අවුලලා තියෙනවා. කනකොල වෙලා තියෙනවා. නමුත් මේක සිද්ධ කරගන්නකොට ඉස්සරහට යන්න බැරි නිසා අපි අර ලෞකික නිදර්ශන ගැන හරපාමින් ඊළඟට මේක බලපාන හැටි, සමාජික බලපාන හැටි, ප්‍රඥාව බලපාන හැටි වශයෙන් අපිට සිද්ධ වෙනවා මේ අවුල කපාගෙන අරන ආර්ය ආදී උත්තරයන් වහන්සේලා ගමන් කරන මාර්ගය. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මේ විචිකිච්ඡා ධර්මයේ සැකය දුරු කරලා ඒ වෙනුවට අධිමොක්කේ කියනවා. සංඛාවේ සැකයේ අනිත් පැත්තගේ ඕනම දෙයක් ආපම පැහැදිලි නිච්චයකට ලැබෙන්න පුළුවන් අධිමොක්කේ ලබා ගැනීම සඳහා කොහොමද අපි මේ කරගෙන යන විපස්සනාවට අපි උපදෙස් ලබා ගන්න යුත්තේ? කොහොමද සමත භාවනාවට උපදෙස් අවශ්‍ය කරන්නේ? කොහොමද සීලය රැකීමට උපදෙස් අවශ්‍ය කරන්නේ කියන එක ඕම සමීප අවශ්‍ය කරන කාරණාවක් කියලා. ඒ සඳහා තමයි අර පස්සක්ක සිද්ධා අනුමාන සිද්ධා විපද්දේය සිද්ධා කියන සංකල්ප දෙකක් කරේ. අපි යඳුරු මෙතනින් පටන් ගන්නවා. මේ විදිහට විපස්සනා යෝගාවචරයේ පැත්තෙන් පටන් අර ගන්න ඕනේ. විපස්සනා යෝගාවචරයට සිද්ධ වෙනව පැහැදිලිවම ඒ පච්චක්ක සිද්ධාව. අමනුගේ අස්පනා පිට දක්න දේම අදනම් කරගත්තා. එයම සාහවුරු කරගත්තා දැනුමක් මාර්ගයෙන් ඉදිරියට යනවා. නමුත් යෝගාවචර පටන් ගන්නකොට ඒක ලොකු සද්ධා විදියේ සමාන ප්‍රශ්න කියන ඉතර ඉන්ද්‍රිය ශක්තිය අතෝනේ පටන් අරගන්නේ ඒ නිසා මුලින්ම සඳහන් කළොත් උදේ ඉඳීම හැකීම පුරවගන්න ඒ උදරයෙන් හිත ගැලවෙන්න බැදෙන්න එපා හැම බේබීම මිනේ මිනේ කරන්න හැම හැකිරීමක් මිනේ කරන්න සෑම පිඹීමකම සෑම හැකිලීමකම නැත්තා වූ ස්වභාවික ලක්ෂණ තමයි මතක්න දේ ප්‍රධානම දේ වශයෙන් කලකණ්ඩ ඒක තමයි උත්තරම දේ මොකද තමන් අත්දකින්න දේ ඒක ප්‍රශ්නෝත්තර කරන්න බෑ දෙවියෙක් කරන්න බෑ මාර්ගයක් කරන්න බෑ බොරු කරන්න බෑ ඇත්ත වශයෙන්ම තියෙන දේ කියලා මේක තේරුම් ගත්තඳ එහෙම ගන්න සාක්ෂි මේ සාකච්ඡා කරන්න ඕනේ එහෙම නැත්නම් ඉතාමත්ම කලාතුරකින් මේ වනිතේ සම්පත් ඇති පහළ විතක් කුසල ඇති කෙනෙකුට විතරයි මේ කිංගීමක් හැකීම දිහා බලලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. මේ ආස්වාද ප්‍රසවාසය දිහා බලලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හිතන්නේ තාමත්ම කලාත්මකයි. ඒ නිසා මුළු වැඩ ඔක්කොම මත මේ අනේන හුස්ම දිහා බලන්න, කිංගීම හැකීම දිහා බලන්න කියලා කිව්වට අදාහගත්තා තමයි. ඒ හිත තැම්පත් කරන්න ගියාම මේ නානාවක් ආකාරයේ සංකල්ප නිසා මේක තියෙදි නානා දේවල් මතුවේවි. ඒකයි තාම දුර්ලභ අවස්ථාවක් තමයි තමන්ගේ මූල කර්මස්ථානයට පිට පවත්ලා කියන්නේ. ඒක චිත්තක්ෂණයක් තිබ්බොත් ඊගා චිත්තක්ෂණය අනන්ත අවස්ථාවල් කියනවා. ඒක වෙනත් අරමුණක් විදිහේ බාහිර දුවක්. නමුත් අපි යෝගාවචරයේ තියෙනා වූ නැවත නැවත යොදන ගතිය නිසා නැවත නැවතත් මේ මූල කර්මස්ථානෙම කියන ඉන්නකොට සාමාන්‍ය අසුආවේ වෙන නිදර්ශනේ වගේ කලින් දිනාපු මේ අල්ලාගෙන ආපු කුළුමියාගේ අයිය කණුවක තියලා සම්මැද්ද බැඳලා තිබ්බම මිනිස්සු දකින්නකොට සත්තු දකින්නකොට ඒක ආයේ කුළු ගැතිය නිසා විශාල පෙරලික. ඒවත් ලනුව අයියන අනුව පොදල් හයි කරලා තියෙනවනම් දඟල්ලා දඟල්ලා දඟල්ලා දඟල්ලා අනුව කඩා ගන්නත් බෑ ලනුව කඩා ගන්නත් බෑ බෙල්ල කඩා ගන්නත් අමාරුයි. ඒ නිසා අන්තිමේ කණුවල ලගිනවා වාගේ අර සංසාරේ පුරාම ඇහැ කන නිල දාහේ දිගේ අවිජාතීට මේ හිත වල්මත් වෙච්ච හිත එක අරමුණකට දාලා බැඳාම විශාල පෙරලික. ඉඳා භාවනා මධ්‍යස්ථානයේ ඉස්ලාම දවස් දෙක තුන අටුවයක් වගේ. උදත් කටු විමත් කටු වගේ පේන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරය නැවත නැත ඉදවීමේ යම් දවසක මේ මූල කර්මස්ථානයේ එක විනාඩියක් එකක්. නැත්නම් පින්බීමේ හැකීමේ හැකීමේ පින්බීමේ ආදී වශයෙන් ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් ආස්වාදයෙන් වශයෙන් දිගට රැලි දෙක තුනක් යන හදනකොට ඒකත් යෝගාසන කුලා. ඒක සතුටුයි හොඳයි කියනකොටත් ආය යන්නේ හිතනවා. එහෙම නොවි ඒ ඇකිලීමක් පිම්වීමක් වශයෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආස්වාද ප්‍රසාර වශයෙන් මෙනෙහි කරමින් කරමින් එහිම ප්‍රත්‍යක්ෂය වැඩි කර ගැනීම. අස්පනා පිට තමන් අත්‍යක්ෂ දේ වැඩි කර ගැනීමට යෝගාචර යොමු කරවන්ට දවසකට දෙකට විතර හමු වෙනවා. හමු වෙලා නැත්තම් ඒ කතාව අතරමැද නානා ආකාර දේවල් යෝගාචරයෙන් විතර වැටිලා ඒ අර හොඳයි නරකයි වශයෙන් විනිශ්චය කරමින් හිත අයාලයන් දිවි. අන්නක්කාරයෙන් දිවි. එහෙම නොවි මූල කර්මස්ථානයේ බව දෙන්න යෝගාර්ථයල අහලා හෝ දැනගෙන තියෙන්නේ ඉතාමත් වැදගත් දෙන මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ගන්න තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන් ගන්න දෙයට අර මුලට මූලට මූල දාලා ඉම්මෙන වෙලාවේදී මේ වාගේ බලනක් පිළිබෙන්නා වාගේ විදිහට තියෙනවා. ගැස්ටි ගැස්ටි ගැස්ටි ගැස්ටි දෙන්නේ එනවා. ලාන්තුවේ පටන් ගන්න වේගෙ නිම වෙනවා. ආදී වශයෙන් ඒක කොහෙනකොට එහිම හිත නිමග්න වෙනකොට සැකයට කිසිසේත්ම ඉලක්ක හොඳට හිත අරමුණේ නිමග්න වෙනවා. විචාර බුද්ධිය ධර්ම විචේෂෝකට වැටෙනවා. එහෙම නැතුව මේ පිම්බීමද මේ හැකිලීමද කියලා දන්නේ නැතුව පිම්බීම හැකිලීමේ උදරේ හිත තියනා වෙනකොට ආස්වාද ප්‍රසවාසයේ දිහාට හිත ගියොත් මගේ කය වෙහෙසේ තියෙන්නේ මගේ කය සැපේ තියෙන්නේ ආදි වශයෙන් කය විෂේ විසිරී ගියොත් කවදාකවත් අර පිම්බීම හැකිලීම පිළිබඳ නිර්වාත්‍ය දර්ශනය. විචාර බුද්ධිය. ඉතින් සත්‍යයක් ඇති වෙන්නේ නැහැ. සත්‍යයක් ඉඳා බහින්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය සාදර වෙන්න ඕන. Taman ළඟ අධ්‍යක්ෂකව සාදර වෙලා ඒ දිගේම බහගෙන බහගෙන යන්න පටන් අරගත්තු ආන්න විචිකිච්ඡාවට තියෙන ඉඳ වෙලා මට ඒ හිතෝ පින්න වගේ වැහෙන ගතිය දුරු වෙලා ඉන්ද්‍ර පීලයක් වගේ. ඒ කාන්තිය මම ඉස්සලා දැක්කට වැඩිය දැන් ඉස්සර ලකුණද ඉස්සලම හිතාගෙන හිටියා දැන් අත්වාදයෙන් ලකුණක් ඒකෙන් ඉස්සලා දැකපු දේ තව තව සවිස්තරම දකිනවා. ඒ නිසා මට වෙනදාට වඩා වාර ගානක් මේ පින්දීම මේ ආස්වාස්වාස් දැක ගන්න පුළුවන් කිය. අර මූල කර්මස්ථානයේ විශේෂයි. කල් බඳගත්තා. නිමග්න වෙච්ච. මූල අධ්‍යක්ෂින් වැඩි වෙනකොට ඒ යෝගාවදක උපදෙස් දෙන්න පුළුවන් මේ පින්දීම හැකිලිම ආස්වාස්වාස් එක්කනකොට සම්දයක් ඇහුනොත් ඒ සද්දයක් මෙනෙහි කරලා සද්දේ ඇහෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා හිතන්න. අර පින්නේ නැකලි වාගේ මූල කර්මස්ථානයේ පිළිබඳව දැසගැනීමේ ශක්තියක් නැති කෙනාට ඒ වාගේ සද්දයක් විදෙයි වේදනාවක් විදෙයි හිතවිල්ලක් විදෙයි මෙනෙහි කර දැක ගැනීමේ නතර වෙලා බලා සිටීමේ මූලික මූල දාලා බලා සිටීමේ ගතිය නැහැ. ඕන සීක්‍රෙන් අරගෙන අරගෙන පැන පැන යන ගතියක් තියෙන පිස්සු ඇතුළු වගේ. පිස්සු ඇතුළේ එක තැනක ඉස්පාසුවක් නැයි විසුමක් නෑ. අන්න ඒ විසුම ලබා ගැනීම තමයි මේ සැකේ දුකයි. එතකොට යෝගාවතරයට අමතර ලාභ රාශියක් ලැබෙනවා. ඒ මොකද්ද? එකක් තමයි තමන් අඳුනාගත්ත මූල කර්මස්ථානේ පිටිනවා. ඒක වැඩි වේලාවක් පිටිනවා කියන එක ටිකෙන් ටික තියනවා. ඒ නිසා එවැනි විසුමකට එවැනි පිටීමකට බාධා කරන හිතේ අඩු වෙනවා. වේදනාව දැනෙන්නේ නැතුව යනවා. සද්ද වලින් බාධා නැති වෙනවා කියන එක තේරෙනවා. ඒ විතරක් නෙවෙයි සද්දයක් ආව ඒක වෙන්නේ කියලා අරමුණක් වඩපත් කරගන්න හැටි දා. වේදනාවක් ආව වේදනාවක් වෙන්නේ කියලා අරමුණක් වඩපත් කරගන්න හැටි දා. මේන් මේ විදිහේ ආද රාශියක් ලැබෙනකොට යෝගාවතරගේ හිත විචිකිච්ඡා ගන්නවා. වැඩේ හිතුව පින්න වගේ වැනෙන ගැතිය නැතිල එදිමත් එක්ක ඉන්න පටන් ගන්නවා. මේ යෝගාවතරයට සක්මන් භාවනාවේදී වම් දිනකොට වම් දක්න දිනකොට දක්න මෙනි කරලා මේ හැම එකකදීමත් යන්න හෝ අත්දැකීමක් තියෙනවනම් ඒකම උතුම් කරලා කලකාගෙන කටයුතු කරනකොට සක්ම ඉවර වෙනකොට හිත බොහෝම පේ වෙති ගතියක්. ඇදී පැහැදිලි ගතියක් එනවා. එක සංකා නැති වෙන ගතියක් එනවා. ආ මේ මේකකින් වාඩි වුණාන බොහෝම ඉක්මනට අරමුණේ වැඩි පැතිකඩ රාශියක්. අරමුණේ වැඩි හැදෙනින රාශියක්. වැඩි වේලාවක් ඉස්සරහ ගන්න පුළුවන්. මේ යෝගාවචරයට පිටින් එන ලදම්මත් දැකයක්. පිටින් ගෙනව දැන් නැත්නම් කාවක් පිටින් නැති ගැටයක්. ඒක බේන්නේ නැති වෙච්ච වෙලාවක මේ සතිය නැති වෙච්ච වෙලාවක ඕනෙම කුංචි මෙතරීදීමක් ආවා කියලා හෝ වෙන කෙනෙක් කවුරුහරි කිව්වා කියලා ඕන තරක් අක්කාවෙනවා. ඒ නිසා යම් අවස්ථාවක යෝගාවචරය වර්තමාන මොහොතේ උතරී මතුවෙනව පිළිබඳ හැකියම සම්බන්ධ නාම රූප ධර්ම. එහෙම නැත්නම් අසත ප්‍රසආතේ හිත තියාගෙන ඉන්නකොට ලැබෙන නාම රූප ධර්ම කියන මේ එක කණීමක් නුනවන ඒ යෝගාවචරයට ඒ තුලින් ඒ ලඝු ආ වූ ඊටාම අල්ප වූ ප්‍රත්‍යක්ෂ ඥානෙ තුලින් හොඳට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් කල මේ දේවල් විස්තර සහිතව දැක්කේ නැති මොකද විස්තර සහිතව බලපොන දෙන්නේ බැලුවා නම් එදත් ඕක දැක ගන්න ඒ වගේ මම ඉස්සරහා මේ ඉඳගෙන භාවනා කරන කෙනා මේ විදිහට විවේකීව මේක දිහා බලන මට වගේ මෙයාට වෙන්නේ ඒ වගේම තමයි මත්තරත් මම මේක බැලුවත් මෙහෙම කීයේ ආදී වතේ දැනට මෙහෙමනම් ඊයේ මෙහෙමයි හෙට මෙහෙමයි ඉස්සරහින් එක නම් මෙහෙමයි ආදී වතේ අර දැන් මේ පුදුමාකාර විශ්වසනීය ගතියක් මුළු විශ්වයටම පොදු ඕනම වෙලාවක ගන්න පුළුවන් ගතියක් හැබැයි ඒක එන්නේ හොඳ තෝම විනිශ්චිත හොඳට Taman අත්දකින්නේ පැහැදිලිව අත්දකින්න ඒ පැහැදිලිව නහයත නැත්නම් අස්පනා පිට අදක් දෙක අපි කියන ප්‍රත්‍යක්ෂ සිද්ධා ප්‍රත්‍යක්ෂ සිද්ධා ඒ මුදලික අස්මාන මොහොතේ මේකට අනුව ඊයේත් එහෙම වෙලා දිනවල් බලමු නැත්නම් පේන්නේ හෙටත් මේක තියෙන නමුත් බැලුවේ නැත්නම් පේන්නේ බැලුවත් දක්වන්න පුළුවන් ආදී වශයෙන් අනුමාන කරනවා මේකට කියනවා න්‍යාය ධර්ම අනුකූල බැලීම කියලා තර්කානුකූලව බලනකොට පැහැදිලි අර ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව අනුමාන සිද්ධාවක් ඉදලා. මම මෙච්චර කල් අනුන්ගේ දේවල් බල බල හිටියා. ඊයේ වෙච්ච දේවල් බල බල හිටියා. හෙට වෙන්න තියෙන දේවල් බල බල හිටියා. කවදාකවත් මම දෙකල් වර්තමානයේ මගේ ළඟ වෙන දේවල් බලගෙන ඉති නිසා මට සැකේ දුරු වෙන්නේ දැන් සැකේ දුරු වුණා. ඒ සැකේ දුරු වෙනකොට අනුන්ගේ දේවල් පිළිබඳ උනත් හොඳ ණය විපස්සනා. හොඳ අනුමාන ඥානයක් පහළ වෙනවා. එතකොට ඕනි බුදුහාමුදුරු දේශනා කරන සූත්‍රවල මෙන්න සමථ යෝගාවචරය මෙන්න විපස්සනා යෝගාවචරය මෙන්න කිප්පා විඤ්ඤාණ මෙන්න සංධා විඤ්ඤාණ කිය මේ ශීඝ්‍රයෙන් මෙහි කරගෙන යනකොට කීපනේ රහස් වෙනවා කියලා කියන්නේ මේකයි සමා වුණා සමා වෙනවා කියලා කියන්නේ මේකයි මෙන්න සමථ ඉතර කරන මේමයි විපස්සනා ඉතර කරන මෙහිමයි කියලා ඒ සූත්‍ර දේශනාවල කියලා තියෙන දේවල් හොඳට භාවනා කරන්න කාලයක් දෙන්න වගේ නෙවෙයි හොඳට ඒක තමයි කියන එතකොට මේ අනුමාන සිද්ධ තමන් දන්න දෙයට සාපේක්ෂව ඒකට වාංගු කරන අනුමාන වශයෙන් තේරුම් ගන්න දෙයක්. මෙන්න මේක උගාවක් පැතිරෙනවා. අපේ සිද්ධාව එක ඉදිකටුවක් වගේ වෙනවනම් අනුමාන සිද්ධාව දස දිශාවට පැතිරෙනවා. පැතිරෙනකොට ඒත් කොටක් කියනවා කොහොමදක් අත්තක් දකින්න බෑ. අපි කියන මරණයෙන් පස්සේ භවයක් තියෙනවා. නිවිලෝකයක් තියෙනවා. අපායක් තියෙනවා. කර්මේශා කපකලේ කියලා දෙයක් තියෙනවා. ආදි වශයෙන් කියන දේවල් මොනම ක්‍රමයකින් කියුවත් මේ පංචේන්ද්‍රයන් අත්දකින්න බෑ. නමුත් සර්වඥාන්සේ මේ පංචේන්ද්‍රයන් යම් ආකාරයකට තියුණු කළා ඒක අනිකුත් ශ්‍රාවකයන්ට අසාධාරණ බව. ඒ දුරු කරපු නිසා උන්වහන්සේට පෙන්වන මේ භවයේ ඉතර මෙහෙම පස්සර වෙනවා. මේ මනුෂ්‍ය භවයේ මෙහෙමයි, දේව භවයේ මෙහෙමයි, ප්‍රේත භවයේ මෙහෙමයි, අපායේ මෙහෙමයි, බ්‍රහ්ම භවයේ මෙහෙමයි ඔක්කොම පෙන්වනවා. අන්න තමයි තාම කුටි කොටසක්. සුළු දේ ලේසියක්. හොඳට ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ අනුව අනුමාන කරනකොට තමයි තේරෙනවා මේ අනුමාන ණය හැටියට අපි මහරහත් වුණා නම් අපිට මෙච්චර ප්‍රදේශයක් එන්නේ. අපි සරුවත් වුණා නම් මෙච්චර ප්‍රදේශයක් වෙයි කියලා සර්වඥතා ඥානීය පිළිබඳව උන්න තමන්ට අද්ධාාවක් ඇති වෙනවා. ඉතිකල් බලපු නැති නිසා මම මෙච්චරකල් ආස්වාද ප්‍රසවාසය දැක්කෙත් නැහැ. අද මගේ ගුරුවරයා කියපු නිසා නැත්නම් මට සංකාර බයක් ඇති වෙච්ච නිසා මොකකින් හෝ මට අද හිතුණා ඒක බලපු නිසා මට තේරෙනවා මේක ඉදිස් මෙහෙම වෙන්න අපිට වෙන්නේ නැති අනුන්වත් මෙහෙම වෙන්න කියලා අනුමාන සිද්ධාව. අනුමාන සිද්ධාව අර ක්‍රමයට හොඳට පෝෂණය වෙලා යනකොට සර්වඥාන් වහන්සේ වුණ කොහොමද ඈත තියෙන දේවල් අහුවේ ඈත තියෙන දේවල් දැක්කේ ඈත තියෙන දේවල් දැනගත්තේ නොපෙනෙන දේවල් බැලුවේ කියන එක පිළිබඳව සෑහෙන බැලුවේ කියන එක පිළිබඳව සෑහෙන සඳහන්. ඒකට කියන සද්දේය සිද්ධාව. මේක ධර්මචනාදී දේශනා කළේ මහණෙනි ධර්මය දැක්කොත් උඹලා මාව දක්වන්න. මේ දෙතිස් කුණ පැංගෙන් කරිච්ච මගේ ශරීරය දිහා බැලුවට මොනවාක්වත් පේන දෙයක් නැහැ. ඒක ධර්මයේ දැක්කා. ඒ ධර්මයේ දකින්ද මම මේ පිළිමෙට වැඳ වැඳ ඉඳලා නෙවෙයි කරන්න තියෙන්නේ අත් එක වහගෙන සමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් වර්තමාන මොහොතේ අත්පනා පිළිදෙන. දකින්නා වූ මේ ප්‍රත්‍යක්ෂය වැඩි කරනවා. අනිත් අනිවාර්යයෙන්ම ඒක සාර්ථක සම්මාන විද්ධාව ඇති වෙනවා. එතකොට ඒ අනුව සද්දේය සිතා. දෙකෙනෙක් කියලා දෙන්න බැරි වුණත් මේ අපිට බැරි වුණාට යම් යම් දේවල් මේ ඉදරන් දිනු කිරීමෙන් කරගන්න පුළුවන්. ඒක තමයි සරුවචන් වහන්සේගේ මහා සාවකයන් වහන්සේලාගේ වෙනස, අභිඥාලාභී වෙනස කියලා කියන සතාව. එන්න අපි තේරවාදයේදී පච්චක් අරිද්දා තමයි ඉස්තර වෙලා ගන්නවා. ඊගාට අනුමාන සිද්ධා ඊගාට අත්දෙය සිද්ධා. සද්ධාවෙන් මාර ගන්න. අනිකුත් සෑම ආගමකම විතර ආත්මක වෙනස්. කොහොම කියලා තියෙනවා දෙවියන් වහන්සේ සර්වබලධාරී බව මුලින්ම පිළිගන්න ඕනේ කිසියම් කතාවක්. දැන් දෙවියන් වහන්සේ සර්වඥ සර්වබලධාරී නම් සෑම තැනක පෙනී සිටින ශක්තියක් තියෙනවනම් සෑම ආත්මයකටම පරමාත්මයේ ශක්තියක් තියෙනවනම් අන්න හිතා ගන්න පුළුවන් දේව ධර්මයේ අනුමානෙට හිතා ගන්න පුළුවන්. අවදාගත ප්‍රත්‍යක්ෂ කරන්න බෑ මෙලොව වශයෙන් මරුණට පස්සේ දිව්‍යඥානදගේ වම් පැස හොයි දකුණු පැස උඹට අදාකාරික ස්වර්ගය හම්බෙච්චා ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. හැබැයි මරණින් මේ පිටුන හිතන්න එපා. ඒක දේව ආදීට පිටු. ඒක දේව ධර්මයට විරුද්ධයි. ඔබ වැරදිලා මේ කියන දේ නෑ හුව. දිව්‍යඥානදේ සර්වබලධාරී කියලා හිතුවේ නැත්තම් බාරගත්තේ නැත්තම් එනද දැහැම තැනක ඉන්නවා කියලා තීරණ ගත නැත්නම් බාරගත්තේ නැත්නම් ඔබ සදා කාලික අපායට යොමු වෙනවා අවදාපත් බකාටපත් ඒක දිහා බලනකොට ඒකෙත් මොකද්ද තර්ක ගැතියක් තියෙනවා යනෝ කතා කරන ඇත්තෝ මේ උදාහරණ වලට ඉතාම සවිස්තරව මේ දේවවාදය පිළිබඳ වැඩිම පොත් ප්‍රමාණයක් ලෝකෙ ඉන්නේ කියලා. ඉච්ඡක්ෂණ ආදාසිතපත් නැරෝ ඔක්කොම අනුමාන විචාර. කිම කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරනවා ඒ සර්වඥාන්සේ කාලේ උන්වහන්සේ මේ විස්මාන මතවාද තිබුණ Hindu ආගමේ අහලා තියෙනවා. ඔය කියන කතාවුනේ ගුරුවරයාවත් අත්දකලා තියෙනවා. ගුරුවරයා ගුරුවරයා ගුරුවරයා ගුරුවරයා ගුරුවරයා අත්පුත પરම්පරාවගේ නම කියලා අහුවත් අවුල අත්දකපු දෙයක්ද මේ කියන්නේ කියලා කවදාද. ඉතින් ඒක ඒ ආගම් වල මේ චිකිත්සාව දුරු කිරීමක් කියන එකක් අපදාකත් වෙන්නේ කියන්නේ. දුරු කළයි කියලා හිතාගෙන ඉන්නවා. නිසා අපි කියන සාමාන්‍යයෙන් එවැනි තත්ත්වෙට මිත්‍යාදිච්ච කියලා. ඒත් අපිට අදාළ වෙන්නේ සංඥා දෘෂ්ටිකයි කියලා අපි වැඩ කළත් අපිට මේ විචිකිච්ඡාවේ ප්‍රහාරකයේ විචිකිච්ඡා බලපෑම් තියෙනවා. අන්නේකින් දුර වෙන වෙලාවෙදී අපි කොහොමද මේකෙන් කරන්නේ? ඒකට අපි පිළියම් මාර්ගය තමයි අධිවක්කය. තමක් පිළිබඳව පැහැදිලිව විනිශ්චය කරගන්න පුළුවන් ශක්තිය. නමුත් අතුආදාන වහන්සලා මේකට පිළියම් රාශියක් පිළියම් ලයිස්ට් එකක් හදලා දීලා තියෙනවා. ඒක දිගින් කියනවා බෞද්ධ භාවය ඇති කරගන්න. තම භාවනා කරනකොට මේ බනහන් දෝනේ නැහැ, කුක්කියවන් දෝනේ නැහැ, ඒව නැත්තම් කිසි කෙනෙක්ගේ කාශ්‍රය කරන්න ඕනේ නැහැ කියන ඒ අන්තවාදයට වැඩි දෙනවා. බෞද්ධ භාවයක් ඇති කරගන්න. ඒ බෞද්ධ භාවයේදී තමන්ගේ පුංචි කාලේ බණහන්න කලින් අධිපත්‍යන භාවනා කරන කලින් කාලෙ දුරට වඩා පින්පව් දෙක අතර ගුණාත්මක වෙනසක් කාලානුකූලව වැටහෙන්න පටන් කුසල ලකුසල් දෙක අතර ගුණාත්මක වෙනසක් කාලානුරූප වැඩි කරගන්න. මේ කුසල ලකුසල් වලින් කුසලයට වැඩි අධික කුසලයේ වෙනස් වෙන්නේ කොහොමද? අධික කුසලයේදී ගොඩාක් මිනිස්සු මේ ලාමක කුසලයට කැමතිලා මොකද මේ අවුල් කරගන්නේ කියන එක පිළිබඳව වර්ධනයක් සිදු වෙන්න නම් බෞද්ධ භාවයේ සෑහෙන පිටුවක්. මේ බෞද්ධ භාවය තමන්ගේ අත්දැකීමත් එක්ක ගැටෙන්නේ සමමැත්තමේ හෝ ඇදෙහි ඇති අනිකුත් ගෞරවණීය නැත්තම් ඉදිරියේ පරිපුච්ඡා කියන ප්‍රශ්නය එහෙම තියෙනවා. ධර්ම සාකච්ඡා කියන්නේ ධර්ම සාකච්ඡා නැත්තම් අර හිත හොඳට ඇවිස්සලා හොඳට මේ තන්පත් වෙලා ඇහිවිලා ඉන්නේ. ඒ සාකච්ඡා අනුග්‍රහිතයේ විචිකිච්ඡාවට ඉතාමත්ම මේ විදු ඒ වගේම සක්‍රීය උත්තරයක් ඒ ප්‍රශ්නයක් ඇහිලා වුණත් ලේසියක් නෙමෙයි තහවුරු. ප්‍රශ්නයක් අරගෙන උත්තර දී ගන්නවා කියුවම ඒකත් ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා පරිපුච්ඡා ප්‍රශ්න ඇහිීම ඉතාම අවශ්‍ය කරනවා. ඒ වගේම තමයි දැනට අදිමොක්ඛේ ඇත්තව වැඩ කරන හොඳට නිරවුල් වැඩ කරන ඇත්තෝ ආශ්‍රය කිරීමෙන් මේ අදිමොක්ඛේ කියන වැඩකදී ඇති නිරවුල් භාවය සැකයේ ප්‍රතිපක්ෂ භාවය අත්දැක ගන්න. අනිත් එක තමයි වික්‍රමහත් ලවිතාම එහෙම නැත්නම් යෝග ආචර පිට වෙච්චහම මේ විවස්ථා මාලාවල් හොතෝ දැනගන්න ඉවරක් කරනවා. ඒකෙන් කියනවා විනය පකටංජල කවි. ඒ විනය පිළිබඳව මම මෙතන හිතගෙන ඉන්නේ කොහොමද? මම මේ වෙලාවේ කතා කරන්නේ කොහොමද? මෙහෙම කරන්නේ කොහොමද කියලා සැකන ඒක භාවනාවක් අදින් බලපන්න. ඒක මොකද අනිත් පැත්තට ඇවිල්ලා ඒක දඬුවම් කරනවා. අන්න එහෙම දඬුවම් නැත්නම් සැක මේ හිතේ තියෙන කොම්කම් පාල් නොවේදන කලිත නොකලිත පිළිබඳ විනය අහලා දැනගන්න. එහෙම නැත්නම් ඉගාවක් හිත පීඩාවක් තියෙනවා. හොඳට විනය පකටයි. ඒකට විනය විචිකිච්ඡාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ විචිකිච්ඡාව හෝ නැත්නම් මෙතේ කතා කතා කරපු සෑම මේ ඊවර ධර්මයක් ගත්තහම ඒක දැන් ආයතන ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා දැනගැනීමේ මූලික සතිය මේ කියපු සෑම කාරණාවකදී මූලිකයි. ඒක සඳහන් කරලා තියෙන්නේ තන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං අච්චිමේ අජ්ජත්තං විචිකිච්ඡං පජාන තමන් ළඟ විචිකිච්ඡාව හිතේ පහළ වුණාට පස්සේ මගේ හිතේ දැන් විචිකිච්ඡාව තියෙනවා කියලා දැනගන්න අවශ්‍ය භාවය තමයි මේ නිවන ධර්ම ඉස්ලාම් සර්වත්‍ය දේශනා සඳහන්. මේක අහම ප්‍රහේලිකාද. එතකොට විචිකිච්ඡාව කියලා කියන්නේ ඒ දැක ගැනීමේ විවිධ දන්නා ගතිය මකයි. හැමදේම සැක කරනවා. මේ සැක කරපුවාම ඒ පුද්ගලයා මේ Taman තුළ ඇති වෙච්ච විචිකිච්ඡාවත් අකින්නේ කොහොමද? අතුවා බොහොම ලස්සනට මේ විස්තර කරනවා. මේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡාවක් කියනවා. ඉත කියන්නේ කොහොමද? මම මේ දෙපැත්ත කාරණා කළා බලලා විශ්චාත් දෙන්නා මේ පම ආවෙන්නේ කියලා. අර දෙපැත්ත කලකා බැලීම වශයෙන් මේක පෞද්ගලික ඥානයක් වශයෙන් පෙනී හිටින්න පටන් ගන්න විචිකිච්ඡාව. ඒකට කියන වංචනික ධර්ම කියලා. ඒකට සමහර වෙලාවට කියනවා මේක සාහිත්‍ය ලෝකේ කියනවා භාගෙත් දැනෙනවා. අර්ධ ඥාන. අර්ධ ඥාන නැති එකන දන්න කොට පිළිබඳව ගම්පිටි ප්‍රදේශයකට ගත ගන්නක් වෙනවා. නමුත් නොදන්න ප්‍රදේශය වැඩි. මේ තනියෙන් කියන්නේ ලැජ්ජයි. නිසා දන්න කොටස පිළිබඳ විශේෂඥ භාවයෙන් නම් නොදන්න කොටසක් යට කරලා ওই නිගමනය දෙන්න හදනකොට විශාල වශයෙන් තමයි දන්නවා මේක තමන්ගේ විශේෂීත්වය නෙවෙයි. විදේශීත්වයක් පන්නලා. නමුත් අර පැත්ත මේ පැත්ත කතා කරමින් ආනන්දගේ ප්‍රතිපත්තිය ගනිමින් ඉස්සලා යමින් විශාල ඥානයක් වශයෙන් තමයි පෙනී සිටින කතා කරන්නේ. ඒ විස්පිතා බව දන්නේ නැහැ ඒ පුදුල හිතන්නේ ඥානෙ. ඉවෙන් කෙනෙකුට බෙහෙත් කරන්න බුදුහාමුදුරුවෝ මොකද ඒ පුද්ගලයාට බෙහෙත් අහන ගැටියක් නෙමෙයි තියෙන්නේ කලින් මුලින්ම බලලා තියෙන කොච්චර වතුරක් කෙරුවත් සම්බුලක් අත්දැකලා නැහැ. මේ බුද්ධිලාට කිව්වොත් මේක සැකය ඒක ගන්න සිද්ධ වෙනවා. මේකට හේතුව විවිධ බහින් නැති ගැතියන්නේ කිව්වොත් ගහ ගන්නත් බැහැ. ඒක අත කියන්නේ නරකයි. මේ රෝගේ තමයි ඔබා කර්මස්ථානාචාර වලට වැරදිලා තියෙනවා. කවුරක්වත් යන්නේ නැහැ. ඒ මොකද එවැනි කෙනෙක් කවදාකවත් තව කෙනෙක්ලා ගිහින් දන ගහලා අහන ගැතියක් ඇත්තේ නැහැ. ඒක විශාල ඉන්න පිළිතක්. ඒ අතට ආවඩන්න ස්තුති කරන්න. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ඉන්නේ ඔක්කොම දන්න සර්වඥ ස්වරූපයෙන්. ඒ නිසා Taman තුල මේ හැකයයි අර්ධඥානයයි වැඩ කරන නිසා මේ පැත්ත මේ පැත්ත කලපමින් ඉන්නවා දකින්නකොට පේන්නේ මේ විසරද ඥානයක් කියලා. මේ කවදාකවත් විනිශ්චය වැඩ කරගන්න බැහැ. කවදාකවත් විනිශ්චය දෙන්නේ නැහැ. දීප විනිශ්චය තව චිත්තක්ෂණ දෙකකට අවලංගුයි. ඒක හැමදාම ඒ චේතන ඇදි ඇදි ඇදි ඇදි යනවා. අදිනොත් ඒක ආත්පසු වෙනවා. සංසයක් ඇත්තෙම නෑ. මෙන්න මේ කොටස මම දන්න මෙච්චරක් මට කරන්න පුළුවන්. මේක මම දන්නේ. එතකොට දන්න කෙනෙක් ආවා හෝ පිළියම් කරගෙන යන්න පුළුවන්. ඒක උත්තර දෙනවා. අර විචිකිත්සා ස්වරූපේ අනුමනා. නමුත් මේක මේ ධර්මයක් දේශනා කරන්න හේතු වෙන ධෛර්ය කරන කාරණාවක්. ලාමක ආදී ඥානයන්ගේ ලාමක සෝවාන් මාර්ගයෙන් ප්‍රකාරිත පුළුවන්. උද්දච්ච කුක්කුච්ච කිව්වහම ඒ උද්දච්ච භාවය රහත් මාර්ගයෙන් අරින්න කියනවා. කුක්කුච්ච අනාගාමී මාර්ගයෙන් අරින්න කියනවා. විචිකිච්ඡාව සෝවාන් මාර්ගයෙන් අරින්න. ඒ නිසා බෞද්ධ භාවයේ සහ ධර්ම සාකච්ඡාවලදී අපි මේකේ තියෙන පැතිරිච්ච දුරුකේ උනාට ගැඹුරක් නැති දෙයක්. අයින් නම් අතින් අයින් කරන්න පුළුවන් දෙයක් බව දැන අරගෙන කටයුතු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් වෙන විදිහකින් නම් අභ්‍යන්තරයෙන්ම තමයි චිත්ත ශක්තියක්. අභ්‍යන්තරෙම තව කෞද්දත්තක් ඇති කර ගන්න මේ සංකල්පතාවයෙන් වලදලා මේ මාසය කරන්නේ භාවනා මධ්‍යස්ථානයට ආවේ කියලා දැක්කේ වෙන මොනකටත් මේ මගේ වෙන තියෙන තකතිරකම මොඩකම ඥානවන්තකමයි කියලා පිළිමි හිතන මේ තකතිරකම අයිති. ඒක නැත්තම් මේ කලයේ මේ තුන් ජරාව තියෙනකම් මොන දැම්මත් ඒකට පිරෙන්නේ නැත්තම් කලින් මුලින්ම වල තියෙනකම් කොච්චර වතුරක් කියලා කරක් වෙනවා. ඒක නිසා මේ විදිකිච්ඡාව දුරු කර ගැනීමටයි අපි මේ ප්‍රේමනාප ප්‍රියශීලී සම්ප්‍රදායින් වල ආශ්‍රය කරමින් ඒක විදිහ කියන්නේ කොච්චර මේ විචිකිච්ඡාවෙන් ගැහිච්ච කෙනාට කොච්චර අරකානුකූලව බණ කිව්වත් හරියන්නේ නැහැ. එයා තමන්ගේ දෝෂේ පේන්න නම් බලන්න බලන්න පොඩි එකනට පේන. මොකද විචිකිච්ඡා ගන්න කවදාකවත් කැමති නැහැම ආවට ගියාට කෙනෙක්ගේ තෝරනවා. ඒක විශ්වභාව ඒක මානකාරකති. නමුත් යෝගාවචරය මේවා දැනගෙන විචිකිච්ඡාවේ ස්වභාවය මේකයි කියලා දැනගෙන මේ වංචාකාරී බව දැනගෙන විචිකිච්ඡාවේ ගැළවීමට නම් විහාරකාරකතියක්. සම්පූර්ණ භාවයට ගරු කරන කතියක්. එතනින් ගියාම විනය පකතන් විභාගය. ඒ වගේම ධර්ම සාකච්ඡා කරන ගතිය. ඉතින් නැති කරන්නේ දුරටම කයවන කරේ ඉතෝනේ බල බග බලා ගන්න ඕනේ මේ අර්ථ ඥානෙ භයානකයි කියන වචනය. අර්ථ ඥානෙදී විනිශ්චය විනිශ්චය බෙන්තට නැගිටිනවා. එනම් පල්ලයට බයින් දුන්නේ මට දන්නේ නැහැ. මම දන්නේ මෙච්චරයි. නමුත් මේ වංශක ධර්මයේ ස්වරූපේ තමයි හැම තැනකදීම මුතුන වෙන්න හදනවා ඉස්සර වෙන්න හදනවා ඉස්සර වෙන්න හැදිවට තමයි ඒක සුදුසු කරන්නේ නමුත් මේ විචිකිච්ඡාව මේ වෙලාවට කොහොම කලන්ද පුළුවන් පුළුවන් මේක කරන්න පුළුවන් අර අර්ථ ඥානෙ වැඩ කරන්න ගියාම අවසානයේ ඒ පුද්ගලයා ඒ සම්පිරිසත් සාලමාරු වෙනවා ඒක තමයි විචිකිච්ඡාව යම් වෙලාවක අපේ හිතේ රජ වුණොත් අන්න අර වගේ මෝඩ මිනිස්සෙක් රජ වෙච්ච රටක් වාගේ ඈම චෛත්‍යක ධර්මයක් වෙයි අවුලකටපත් වෙනවා ඒ නිසා විචිකිච්ඡාව පිළිබඳව නිතරම සැලකිලිමත් වෙන්න විවිධ උගත්න භාවනා ගැන සාකච්ඡා කළාට සමත භාවනාවේදී පැහැදිලිවම මේ අවස්ථාව එනම සමත අරමුණක් විදිහට කරගෙන යනකොට ඒ රූප ධර්ම දෙවිලා නාම ධර්ම මතුවෙන්න පටන් අර ගන්නකොට මේ මේ මේ වෙනසෙදී මේ විචිකිත්තාවේ කාලය ඒක නිසායි ඒ ආනාපාන පබ්බේ පෙන්වන්නේ සත්ව කාය පරිසංවේදී අසසිස්සාමීති සික්ඛති සම්බකාය පරිසංවේදී පස සිස්සාමිති සික්කති කියලා ඒ ගත්තා වූ ආනාපානේ ආත්පස ආනාපානේ මුනුල්ලටම හිත කිඳාගත්තා. ඉතින් කොනක්වත් කියලා තිබුණොත් ඒක විචිකිච්ඡාට හේතු වෙනවා. ඒක ආත්පදිම වහින්නෝනේ ආරම්භය. දැස්සොත් විචිකිච්ඡාවේ බාධාව නැහැ. අරමුණේ ආරස්තාව තියෙනවා. එතකොට විතරක් මේ යෝගාවචරයට ප්‍රබලස්ව ඉලක්ක ඇති කරගෙන මේ රූප ධානා ආදී දේවල් සම්බන්ධ වෙනවා. ඒකේ ඥානක විදියට මේක බලපානවා විදර්ශනා භාවනාවේදී විදර්ශනා භාවනාවේ මූල කර්මස්ථාන බැස ගැනීම අපි අර කලින් කිව්වා වගේ වේදනා ශබ්ද අරමුණු අයින් කරගෙන මූල කර්මස්ථානයේ බැස ගැනීමදී සීක්‍ර විනය කිරීම අරමුණට මූල දීගෙන ඉනකොට වේගය වැඩි කිරීම විනය කිරීමේ වේගය වැඩි කිරීම ආදී ක්‍රමේ ඇතුළතම පිටා බැස්සොත් ඒ යෝගාවචරය පළවෙනිම ඇත්තව මේ පරමාර්ථ ප්‍රත්‍යක්ෂ දෙක වෙන් කරගත්තේ නැතිකමේ දෝෂේ ප්‍රත්‍යක්ෂය අවුල් කර ගැනීමේ දෝෂේ අයින් වෙලා ඇන්න බහගන්න ඉඩ තියෙනවා. දැටගත්තට පස්සේ යන්න යුද්ධේ. ඒකට හේතු මොකද? විපස්සනාවට ප්‍රවේශමත් වෙනවා. නාම රූප දෙකම පේන්න පටන් අර ගන්නවා. දෙකම සිුම් වෙන්න පටන් අර ගන්නවා. අන්න හිත උභයපක්ක සංකීර්ණ වශය විචිකිච්ඡා වංචේද කියලා හිත හිතන දැන් මම රාත් වුණා, සෝවන්න මම දැන් ඈව ධර්ම කියනවා කියලා බොහෝම උදාර දීලාවේ වටපිට බලන්න පටන් ගන්නවා. මූල ධර්මස්ථානයේ ගැළවිච්ච ගමන් මේ සතිය නැවත මූල කර්මස්ථානට යආගන්න බැරි තත්යක් නැගින්නේ මොකද යෝගාචර හිතන මූල කර්මස්ථානෙත් එකයි දැන් අදත් එකයි මට ඕන දෙයක සද්දමහන් කියනවා කිය අර අර්ධ ඥානෙ නිසා මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න බැරි තත්යක් විශේෂයෙන්ම මෙතන තියෙන අමාරුකම මේ தත්ත්වේ කවදාකවත් නියමිතට වාර්තා කරන්නේ එක්කෝ වාර්තා කරන්න කමටහන් සුද්ධ කරන්නේ නොයා නිකන් එහෙම නැත්නම් ගිහිල්ලා මේ බඩේ ගැක්කමක් තියෙනනේ මට ඒක නිසා භාවනාව හරියන්නේ නිින්ද යන්නේ නැහැ අල්ලු විතර එක්කන ගොරවනවනේ මොනවා හරි කියලා අර ඇති කාරණාව වහන්න හරි ඇති තාත්තේ ඇති රෝග ලක්ෂණ කියාගන්න බෑ ඉතින් මේකෙදි පිළිගැට විශාල වගකීමක් තියෙනවා ඒ යෝගාචරයේ හරස් ප්‍රශ්න මතු කරලා මේ භාවනාව පිළිබඳව නිරත භාවයක් අරමුණ හරියටම මතකම එල්ල කිරීමේ දුර්වලකමක් මේ මෙනෙහි කිරීම මේ දේ බාලාකරන්තිය වැඩක් කියලා පහතර සැලකීමක් වගේ නැති මතාන්තර. මානසික ධර්ම කියනවා කියලා ඒ යෝගාවචරය තීදවන්නේ නැතුව යෝගාවචරය තුළින්ම මතුවෙන්න ඇරලා තේරුම් කළ දෙන්න වෙනවා. මෙතෙක් කල අරගෙන මූල කර්මස්ථානෙම තරණයි. ඒකම පිහිටයි. ඒක ඉන්න තාක්කල් මේ විචිකිච්ඡාදී දෙන්නේ තමන්ද විචක් කරගන්න පුළුවන් සත්‍යයක් වෙනවා කියලා නැවරණක් කියලා මධ්‍යම ප්‍රතිපදාව කරගනි. අනිත් හැම දෙයකටම ලොක්කොදක්. හැමදේම අතගන්න. ඕනම කෙනෙක් ආවම ඉස්ලාම් කියලා උපදෙස් දෙන්න බාර ගන්න ආරම්භ ඔක්කොම කරන්නේ. නමුත් අර ලෝක අවතරයනේ ඉන්නේ ලෝක ආශ්‍රයයට දෙන්න තියෙන ඔක්කොම වල්පල් විතර දී අවුල් කරන කටයුතු. ඒ ඩ්‍රාමාවේ ඉදිරියට දැරීම. මෙහෙමයි අන්කොද දෙන්නේ. මෙහෙමයි භාවනා මත සංකම් කරුණාට. මේ භාවනා මධ්‍යස්ථානයේ ලොකු හාමුදුරුවෝත් එක්ක හැර අනිත් කට්ටියත් එක්ක යාළු පාළුපත් අයිති බාධා කරන එක කරන්න යනවා. යොත් කොහොමද දැල්ක තමයි ඒකට. විචිකිච්ඡාවේ තියෙන්නේ අතරමං හන්දිකෝ දෙමං හන්දික පෙපර බබා ඒකත් බල බල ඉන්න ගැතිනේ. අනිත් මාර්ගයේ තේරුම් අරගත්ත එක දිවි ඉස්සරහට ගියා. කොදෙමං හන්දිය නතර වෙන්නේ විචිකිච්ඡාව බහුලයි. සංගීත සූත්‍රයේ බොහෝම ලස්සනට ඉඳන් කියන පාර ඒ පාරේ යන්නෝ මේ පාරේ යන්නෝ අරමුණේ මේ ඉන්නවාද එහෙම නැත්නම් මේ වේම රූප ශබ්ද නැත්නම් අය පහත් නම් බලවත් කියලා ඒ දෙපළ වාර ගන්න. දෙපැත්තට හෙලිස්ථාන කරන ගමන් තමයි පිටින්නවා. එහෙම කරන කට්ටිය තමයි විභාග ෆේල් වෙන්නේ ඒත් තමයි අපි කියන්නේ. එතන දුසුදුමත් කියලා කියන්නේ. මොකද විභාග ෆේල් නැතිව හතරක්. ආසිතුවලට පිටින් දෙතරක් කරන්නේ. ඒක ඉනල් බලන්න. ආන්නේ වගේ තමයි විපස්සනා ඥානෙක යම් තැනක හේතු වුණාන ඒත් ඇතෙන් විභාග දෙක කියලා එක උපදෙස් දෙන්න මතකයි. අර ඒ කෙනෙකුට මතක මේ එයත් අය බව නතර වෙලා ඒක තමයි බර ගානක නතර කරන්න පෙර ගන්න කරගන්න තියෙන්නේ. ඒක මොකද නිදර්ශනයක් අපි එදි ස්වාමීන් වහන්සේ සඳහන් කළා. මේ දෝෂිතිහාසල තියෙන පාරතිය දුවන්නේ. නමුත් අපි දැකලා තියෙන සමාජයට පොච්චිවිච්චේ බාරෙන් අයින් කරලා නතර කරන දුවන කට්ටියට ටිකට් දෙන්න ඉස්තේෂන් ගන්නවා. ඊයන් යන කට්ටිය ටිකට් දෙන්න ගඩන් කරන්නේ දුවන්නේ. ආනි වගේ පෙට්ටිය නිදීලෙන් අයින් කරගත්තට පස්සේ විශාල වටනකමක්. හැබැයි පුළුවන් ආලෝක තමයි මූල කර්මස්ථාන කරන ලබනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ ඒක පොතේ ඉන්නේ යන කර්මස්ථාන කරනවා. ඒකේ කියලා පාරවත් වුණාට විචිකිච්ඡාව ගැන මෙන්න මෙහි කියලා කරනවා. ඒක කියනවා මෙන්න මේ වන්දනික සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කවුද දැක්කන්ද කියන දේ තේරුම් ගන්න මේක තේරුම් අරගෙන ඒක කාගවත් දෝෂයක් නෙවෙයි ඒ බව දැනගන්නේ අපි නම් කවදාහක් අවදිල කාටකටවත් ආශ්‍රය ගැනීමේ ශක්තියක් කාටවත් කවුරුත් නිවන් දක්වන්න පුළුවන් ශක්තියක්. ඔය කොයි කෙනාවත් වටන්න පුළුවන් ශක්තියක් නම් නිවනවල. ඒක ප්‍රධානම දේ තමයි නිවන මාර්ගයට නිවන මාර්ගයෙන් කියන්නේ. ඒක නිසා මේ සඳහා මේ බුදුන් කණක් අහන්න ඒගොල්ල ප්‍රධානම සුදුක මොකද්ද මේ දේ ඉස්සලා භාවනා කරලා වැරදිලා තියෙනවා. එහෙම කෙනාටම බලනකොට හොඳ වෙලාවට තේරෙනවා. එහෙම නොකරපු කෙනාට මේ වගේ ගන්න දෙයක් නැහැ. එතකොට මේක තියෙන්නේ ඉගෙන ගැනීම උපකාර කටලක් එක. පටන් ගන්න ගැටයක්. ඒක නිසා අපි මේ පිළිස ගැන කල්පනා කරනකොට සෑම කෙනෙකුටම මේ වගේ හරිදී අවස්ථාවල් මතක් කරගන්න, වැරදිච්ච අවස්ථාවල් මතක් කරගන්න. ඒ නිසා දැන් අපි හරි කියලා අතපිට කරන ආකාරය මේ වැරදි ක්‍රමයේ අපි නිවන් දක්නාට දිගින් දිගට දිගින් දිගට ගෙවි ගෙවි ගෙවි පාන. ඒ තාකල් පිටාවිය බාධා කරන නිසා අපි ප්‍රාර්ථනා කරගන්න ඕනේ මේ ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, විනය පදතම ආවේ ඒ වාගේම අක්කාය කතා ඇසීම, ඒ වාගේම අදිමොක්කේ කියන চৈতසික වැඩි වීම, ගන්නා පුද්ගලයන් ආශ්‍රය කිරීම ආදී දේවල් වලින් අපිට වෙලා තියෙන ස්වභාවික රෝගයක් ඒ පාර්ශ්වය. ඒකට අනිවාර්යයෙන් මේ ප්‍රතිකර්ම කරගෙන රෝගේ මොකක්ද කියලා දැනගන්න මේ සතිය ඊට පස්සේ මේ ලයිෆ් එකට කරපු ක්‍රම වේදයක් ඉගෙන ගනිමු අපි ඉදිරියට අපේ ගමන කරමු මේක බුද්ධාදී උත්තරයන් වහන්සේලා විසින් බොහෝම උතුම් වෙයි සලකන ලද යෝගාවචර තමයි මේ විදිහට පොතකින්ෝ පෙත්තකින්ෝ වෙන කිසිම දෙයකින්ද වෙන සංකාරයක් තුලක් තිබෙන සංකල්පයක් ඒකයි අන්තිම කෙනෙක් එක්කතාවක් අන්තකලා ඒ උගත වුණා නම් ඒ විතරට කියන සතුටක් ඇති වෙනවා මේකට මම මුලමද වගේ වශයෙන් දීලා දීලා බුද්ධ ආධුත්මනාසලාගේ උපදෙස් පිළිපදලා විලාවට ඥානයක් ඥානාන්විත වෙලා ධර්ම විචය ඇති කරන මම මේකත් කරගත්තා කිය සමන්ත බැඳෙන සතුටක් අත්දැකගන්න. ඒකාද ධර්ම දේශනාවක් කියන ප්‍රධාන ලක්ෂණ එනිසා ප්‍රාර්ථනා කරගන්නේ අපි මේක කරන භාවනා දියම් ප්‍රදේශයක් වරද්දාගෙන තියෙනවා නම් ඒක කොහොම අපිට පිළිගයි කරන්නේ. ඒ මැද තමයි අපිට මේ මේ කියන බණවලට පදින්න කල්පනා තියෙන්නේ. ඒ නිසා ඒ වැරදිච්ච සෑම දෙයකින්ම ලබන අත්දැකීම් නිවැරදි ප්‍රතිකාරම උපකාර වෙනවා. ඒ වගේම උපදෙස් පිළිබඳීට විශ්වාසයක් ඇති කරගන්න ශක්තියක් සහිතයක් බලයක් කරගෙන මේ උපදෙස් වෙනකට වඩා ගෞරවය. ඉන්ටත් වඩා බුද්ධහරි උත්තරමන් කෙරෙහි ඇති සැක දුරු කළ විශ්වාසය ඇති කරගෙන යන්න. ඉතින් යන්න පහළ වෙන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාව එක්කම අද මේ ධර්ම දේශනාව කියන්නේ තාවතායම් මේදී සම්බතං කුඤ්ඤ සම්පදං අද්වේ දීවාන මොහං සිරු සත්ත සම්පatti විද්‍යා තාවතායම් මේදී සම්බතං කුඤ්ඤ සම්පදං අද්වේ දීවාන මොහං සිරු සත්ත සම්පatti විද්‍යා එත්තාදාජමේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තාං සංකේ සත්‍ය සම්පති විද්‍යා ආරාධා දුන්නතා දේවානාගාමිතා පුඤ්ඤං ධම්මං නමෝදිत्वा සම්පක්ඛන්තු සාසනං ආකාදත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤං ධම්මං නමෝදිत्वा සම්පක්ඛන්තු සාසනං ආකාදත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤං ධම්මං නමෝදිत्वा සම්පක්ඛන්තු මං පරං ඉදං යෝ ඥාතිනං හෝතු සිතාං සුඛාති ඉදං හෝ ඥාතිනං හෝතු පිතා පුඤ්ඤාතිෝ ඉදං හෝ ඥාතිනං හෝතු පිතා පුඤ්ඤාතිෝ